දරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපට පසුගිය සති දෙකේම සාකච්ඡාව කරන්නට අවකාශයක් ලැබුණේ නැහැ ගිය සතියේ රුවන්වැලි සෑය අභියස විශේෂ ධර්මානුශාසනාවක් පැවැත්වුණු නිසා අපට ධර්ම සාකච්ඡාව පවත්වන්න අවකාශයක් ලැබුණා. ඊට පෙර සතියේ හදිසි කටයුත්තක් නිසා අපට බහැරට යන්නට සිද්ධ වුණා. ඉතින් සති දෙකකට පස්සේ තමයි නැවත අපි අද දවසේ ධර්ම සාකච්ඡාව සිදු කරන්නේ. ඒතරේ සති දෙකකට ඉහතදී අපි සිදු කළ ධර්ම සාකච්ඡාව ජූනි 21 වෙනිදා මට මතක හැටියට ඒතර එදින අපි සාකච්ඡා කළා අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේහි චෛතසික පිළිබඳව කොටසේ ප්‍රකීර්ණක චෛතසික කාණ්ඩේ තව චෛතසික දෙකක්. ඒ කියන්නේ ප්‍රකීර්ණක චෛතසික හැටියට චෛතසික හයක් දක්වනවා. විතක්ක, ਵਿਚාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද. එයින් වීර්ය සහ අධිමොක්ඛය සහ වීරය පිළිබඳව තමයි අපි මේ පෙර සතිය අවසානයේට සාකච්ඡා කළේ. එතකොට අද අපට සාකච්ඡා කරන්න નિયમિતව තියෙන්නේ ඒ ප්‍රකීර්ණක චෛතසික අතර අවසාන චෛතසික දෙක ප්‍රීතිය සහ ඡන්දය. එතකොට අපි සිහිපත් කළා මේ ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ අර සම්මචිත්ත සාධාරණ චෛතසික වගේ සෑම සිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික නොවේ බහුලව සිත්වල විසිරී යෙදෙන නිසා තමයි ප්‍රකීර්ණක කියන නමින් හඳුන්වන්නේ. ඒතර මේ චෛතසික කුසල් හෝ අකුසල් කියලා වෙන් කිරීමක් නැහැ. කුසල් සිත සමග යෙදෙනකොට ඒ චෛතසික ධර්මයේ කුසලයට සහාය වෙනවා. අකුසලය සමග යෙදෙනකොට එම චෛතසික අකුසලයට සහාය වෙනවා. එතකොට ඒ බඳු කුසල ලකුසල් දෙපක්ෂයෙහිම යෙදෙනවා. ඒ නිසා මේ චෛතසික ධර්ම වටහා ගැනීමේදී අපි බොහොම ප්‍රවේශමෙන් තේරුම් ගන්නට ඕන ඒ ඒ අවස්ථාවන්හිදී කොහොමද ඒ චෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි කාල වේලාව අරගෙන එක දවසකට චෛතසික ධර්ම දෙකක් පමණක් සාකච්ඡා කරමින් ටිකක් කාලය අරගෙන මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන ආවේ. එතකොට ඒ අනුව අද අපි කතා කරන්නේ ප්‍රකීර්ණක චෛතසික 6ේ අවසාන චෛතසික දෙක. ඒ කියන්නේ පස්වෙනි චෛතසිකේ ප්‍රීති චෛතසිකය, හයවෙනි චෛතසිකය ඡන්ද චෛතසිකය. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ සිතේ හටගන්න සතුට. ඒ සතුට තමයි ප්‍රීතිය. එතකොට මේ සතුට හෙවත් ප්‍රීතිය කුසල් සිතෙත් තියෙනවා අකුසල් සිතෙත් තියෙනවා. ඒ මොකද දැන් අකුසල් සිත් පිළිබඳව අපි කතා කරනකොට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත හෝ දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික හෝ සසංකාරික සිත් පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට සෝමනස්ස සහගත සිත් හතරක් ලෝභ ලෝභ මූලික සිත්වලදී අපි කතා කරමු. එතකොට මේ සෝමනස්ස සහගත සිත් හතරම මේ ප්‍රීති චෛතසිකය නිසා තමයි මේ සිත්වලේ සෝමනස්සේ යෙදෙන්නේ. එතකොට මේ ප්‍රීතිය ලෝභ සහගත සිතත් එක්කලා යෙදෙනකොට ලෝභයට සහාය වෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒ ලෝභ මූලික සිතේ ප්‍රීතිය අකුසල පක්ෂයට තමයි බර හැබැයි ඒ වගේම යම්කිසි කෙනෙකුට කුසල ක්‍රියාවක් කරනකොට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික හෝ අසංකාරික සිතක් ඇති වෙන්නට පුළුවන් ඥාන විප්‍රයුක්ත සසංකාරික හෝ අසංකාරික සිතක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කුසල සිතෙත් සෝමනස්ස සහගත බව අපට හමු වෙනවා. එතකොට එතනදී අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් සමග නිසා එතන යෙදෙන ප්‍රීතිය සෝමනස්සය කුසල පක්ෂයට තමයි සහාය අන්න ඒ විදිහට කුසලයේහි යෙදෙනකොට කුසලයට අකුසලයේහි යෙදෙනකොට අකුසලයට සහාය වෙන ආකාරයෙන් මේ චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ප්‍රීතිය පිළිබඳව මහානායක හාමුදුරුවෝ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ පැහැදිලි කරනවා. උන්වහන්සේ ලස්සන උපමාවකින් එක පැහැදිලි කරනවා. සංප්‍රයුක්ත ධර්ම සහිත වූ සිත පුම්බවන ස්වභාවය ප්‍රීතියය. එය බත්සැලියේ පත්ලෙන් නගින එහි ජලය උතුරවන උණුසුම් වායුව වැනියයි කීමට වටනේ. සැලියේ පත්ලෙන් නගෙන උණුසුම් වායුවෙන් එහි ජලය පුම්බවනු ලැබේ. එයට ඉතිරීමයයි කියති. සැලිපත්ලෙන් නගින උණුසුම් වායුව එහි වතුර පුම්බවන්නාක් මෙන් ප්‍රීතිය සංප්‍රයුක්ත ධර්ම සහිතෝ සිත පුම්බවයි. පිඹුණු බැවින් ප්‍රීති සහගත චිත්තය පොබුදු වූ පියුමක් වැනියයි කියන්නටද වටනේය. ද්‍රව්‍ය නොවූ සිතක ඇත්ත වශයෙන් පිම්බීමක් නම් නැත. පිම්බීම ද්‍රව්‍යයන් හිම ලැබෙන ස්වභාවයකි. සිතෙහි පිම්බීමයි කියනුවේ පිම්බුණු දෙයක ආකාරයෙන් හැඳින්විය යුතු වූ ස්වභාවයකටය. ප්‍රීති සහගත සිතින් ශරීරය පුම්බවන වේගයක් ඇති වායුවක් ශරීරයේ උපදවනු ලැබේ. ඒ වායුව නිසා ප්‍රීති සහගත සිත් ඇති තැනැත්තාගේ ශරීරයද පිම්බේ. මුහුදෙහි රැළ නගින්නක් මෙන් ප්‍රීති සහගත චිත්තය නිසා නැග නැග එන වායුවෙන් සිනාව ඇතිවේ. බලවත්ව ඇතිවෙන ඒ වායුවෙන් ප්‍රීති සහගත සිත් ඇත්තහුගේ ශරීරයේ උඩට නංවයි, නටවයි. මිනිසුන්ට නැටීම පුරුදු වූයේද එයිනයි සිටිය හැකිය. ප්‍රීතිය ඇසට නොපෙනෙන ස්වභාවයක් වන නමුත් එයින් ඇතිවන පිම්බීම් නැටීම් සිනාසීම් දැකීමෙන් සහ ඇසීමෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකිවන බැවින් ප්‍රීතිය ප්‍රකට ධර්මයකයි කිය යුතුය. එතකොට නායක හඳුරු මේ ප්‍රීතිය පිළිබඳ මූලික වශයෙන් පැහැදිලි කරනවා. ඒක අපේ මනස පුම්බවන විදිහේ ධර්මයක් කියලා. එතකොට ඒ පුම්බවනවා කියනකොට උන්වහන්සේ ඒක විශේෂයෙන් අවධාරණය කරනවා පිම්බීම කියන එක රූප ධර්මවල ලැබෙන දෙයක්. ඒක නාම ධර්ම වල එහෙම ස්වභාවයක් නැහැ. නමුත් ඒ පිම්බෙන දෙයක ඇති වෙන ස්වභාවය වැනි ගති ලක්ෂණයක් මේ ප්‍රීතිය තුල ක්‍රියාත්මක වෙන නිසා තමයි නායක හඳුරෝ ඒක අර බත් සැලියේ උණුසුම් වායුවෙන් අර ජලය සහ බත් ටික උඩට පුම්බවන්නක් මෙන් හටගන්න ස්වરૂපයට උපමා කරන්නේ. එතකොට දැන් උන්වහන්සේ මෙතනදි පැහැදිලි කරනවා මේ ප්‍රීති චෛතසික අපේ සිතේ ඇති වුනහම එයින් යම්කිසි වායු ධාරාවක් ඇති කරනවා ඒ වායු ධාරාවෙන් අපේ ශරීරයත් කුම්බවනවා ඒ නිසා තමයි සිනහව ඇති වෙන්නේ ඒ වගේම ඒ වගේම මිනිස්සු උඩ පනින්නේ නටන්නේ දඟලන්නේ සතුට ඇති වුනහම කෙනෙකුට එක විදිහට අධික විදිහට සතුට ප්‍රීතිය ඇති වුනහම එක තැනක එක විදිහට නිශ්චලව ඉන්න පහසු එතකොට වාඩි වෙලා එක තැනකටලා නිස්කලංකව ඉන්න කියලා කිව්වොත් එහෙම ඉන්න අමාරුයි. ඒ වෙලාවට නිකන් අඩුතරමින් නිකන් වේගෙන් එහාට මෙහාට ඇවිදින්නවත් ඕන. ඒ වගේම දැන් එහෙම ශනිකව අධික ප්‍රීතියක් ඇති වුනහම මිනිස්සු උඩ පනින්නේ නිසා අතපය විසි කරන්නේ නිසා දඟලන්නේ නිසා හූ කියන්නේ කෑ ගහන්නේ ඒ නිසා. එතකොට hina ඒ නිසා. මේ විදිහට අර හොම්බවන ස්වභාවයේ වායුවක් අපේ කය පුරා පැතිරෙන නිසා ඒකෙන් අපේ ශරීරයේ යම් යම් චලනයන් ඇති කරන්න ඇති කරනවා. මොකද අපි ඉහතදී කතා කළානේ මේ රූප කොටාෂ වලට චලනය වෙන්නට පුළුවන්කම තියෙන්නේ අර වායෝ ධාතුවේ බලපෑමත් එක්කලා. නමුත් අපි මෙතන පරිස්සමින් තේරුම් ගන්නට ඕන ඒ කය නටවන, කය හොලවන, කය කය තුල හිනාව මතු කරන මේ ගුණාංග ඇති කරන්නේ අර වායු ධාරාවෙන්. නමුත් මේ වායු ධාරාව නෙමෙයි ප්‍රීතිය කියන්නේ ප්‍රීතිය කියන්නේ එක්තරා චෛතසික ධර්මයක්. ඒක සිතේ හටගන්න ගුණය. දැන් මේ ගුණය විසින් තමයි අර தত্ত্বය ගොඩනගන්නේ. ඒ නිසා තමයි මහානායක හඳුරු දක්වන්නේ මේක හරියට බත්හැලිය අඩියේ අර උණුසුම් වෙන වාතයෙන් ඒ වතුර බත් ටික උඩට උඩට පොම්බෝමින් නටවන ස්වභාවය වගේ දෙයක් තමයි මේ ප්‍රීති චෛතසිකයෙන් ඇති කරන්නේ කියලා උන්වහන්සේ ඊටාම ලස්සනට ඒ උපමාවෙන් ප්‍රීතිය පැහැදිලි කරනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා දැන් මේ ප්‍රීතිය කියන්නේ චෛතසික ධර්මයක් වුණාට ඒක මනසේ හටගන්න සියුම් මනෝභාවයක්. නමුත් ඒක ප්‍රකට ධර්මයක් කියා කිව යුතුයි කුමක් නිසාද ඒ ප්‍රීතිය ඇති වුනහම ඒින් ඇති කරන අර පුම්බන වායෝ ධාතුව නිසා කයේ විවිධ වෙනස්කම් මාංශ පේශිවල වෙනස්කම් සිනහව නැටීම ගී කියන එක උඩපනින එක ඒ ස්වභාවයන් අපට කායික වශයෙන් ප්‍රකට වෙනවා ඒ කායික වශයෙන් මේ මානසික తත්වේ ප්‍රකට වෙන නිසා ප්‍රීතිය ප්‍රකට මානසික තත්වයක් හැටියට හඳුනා ගැනීම සුදුසුයි කියලා උන්වහන්සේ මෙහිදී සිහිපත් කරන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සුළඟ අපිට සුළඟ සුළඟක් තියනවා කියන එක සමහරට ඇහැට පේන්නේ නැහැ. ඇසට ගෝචර නැහැ. මොකද සුළඟෙහි වර්ණ වර්ණ ධාතුව ඊටාම සියුම් නිසා අපිට ඒක නේත්‍රයට මොකද නේත්‍රයට හසු වෙන්නේ වර්ණ ධාතුවනේ වායෝ ධාතුව කියන එක නේත්‍රයට හසු වෙන්නේ නමුත් අපිට මේ වෙලාවේ හුලගතියද නැද්ද කියලා හඳුනා ගන්න පහසුයි ඒ මොකක් නිසාද අවට ගස් කොළන් තියනවා නම් ඒවායේ අතු කොළ සෙලවෙනවා ඊළඟට ඒ වායෝ ධාරාව අපේ ඇඟේ ස්පර්ශ වෙනවා ඊළඟට ගොඩ නැගිලි ගස් කොළන් ආදිය තියෙනවා නම් ඒවා හරහා මේ වායුව ගසාගෙන යනකොට යම්කිසි ශබ්දයක් ඇති වෙනවා. එතකොට දැන් අපි හුලඟක් එනවා කියලා දැනගන්නේ ඇහැට පේන නිසා නෙමෙයි ඒ ඒ සුළඟේ ස්පර්ශයක් කයට දැනෙනවා. ඒ වගේම සිසිල් හෝ උණුසුම් බවක් දැනෙනවා. ඊළඟට හඬක් මතු කරනවා. අර අවට තියෙන ගස් කොළන් ආදිය චලනය කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ ගති ලක්ෂණ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මෙතන සුළඟක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සුළඟේ වේගය කොතෙක්ද කියන එකත් අපිට යම් ප්‍රමාණයකට උපකරණයක් නැතුව වුණත් දැන් ඒ සුළඟේ වේගය මනින මාපක යන්ත්‍ර වලින් පුළුවන්කම තියෙනවා මෙච්චර වේගකින් මේ සුළඟ හමනවායි කියලා හඳුනගන්න. ඒත් අර එහි හැපෙන වේගයත් එක්කලා. එතකොට අපිට එහෙම මාපකයක් නැති වුණාට අර ගස්කොළන් ඇඹරෙන සෙලවෙන ආකාරය මත අපේ කයෙහි ස්පර්ශ වෙන ස්වභාවය මත අපිට සුළඟේ වේගය කොතෙක්ද කියන එක හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා සුළඟ කියන එක ඇහැට පේන්නේ නැති වුණාට ඒක ප්‍රකට ධර්මයක් හැටියට අපිට පේනවා. අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ප්‍රීතිය නැමැති ධර්මය ඒක චෛතසික ධර්මයක් සිතේ හැටගන්නේ. සිතේ හැටගන්න චෛතසික ධර්මයක් ඒතරම් ප්‍රකට කාරණයක් නෙමෙයි. නමුත් ප්‍රීතියෙන් ඇති කරන අර වායු පිම්බීමත් එක්කලා කය ඇති කරන චලනයේ වෙනස්කම් හේතු කොටගෙන යම් කිසි කෙනෙකුගේ මනසේ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවායි කියන එක හඳුනා ගන්නට පුළුවන් අර සටහන් වලින් ස්පර්ශ වෙන ආකාරයෙන් චලනය වෙන ආකාරයෙන් වායුව හඳුනා ගන්නා වගේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ප්‍රීතිය ප්‍රකට ධර්මයක් හැටියට උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට දැන් අපි සාමාන්‍ය ජනවහරේදී අහලා තියෙනවා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියයි කියලා. එතකොට පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ ප්‍රීතිය චෛතසිකය ඒ ප්‍රීති චෛතසිකය ඇති වුනහම ගතට දැනෙන ස්වභාවය අනුව ඒ ප්‍රීතිය ආකාර පහකට බෙදා දක්වනවා. එතකොට ගතට දැනෙන ස්වභාවය වෙනස් වෙන්නේ ප්‍රීති චෛතසිකයේ තීව්‍රතාවය අඩු වැඩි වෙන ප්‍රමාණයත් එක්කලා. තීව්‍රතාවය අඩු වැඩි වෙනවා නැවත නැවත ඇති වෙනවද එකවරක් ඇති වෙලා නිරුද්ධ වෙනවද කියන මේ කාරණාත් එක්කලා අපේ කයට දැනෙන ස්වභාවයත් වෙනස් වෙනවා. එතකොට අන්නේ කයට දැනෙන ස්වභාවය සහ අර ප්‍රීති චෛතසිකයේ තියෙන අඩු වැඩි ප්‍රමාණය මත එකම ප්‍රීතිය කොටස් පහකට බෙදා දක්වලා තියෙනවා. කුද්දක ප්‍රීති, කණික ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උබ්බේක ප්‍රීති සහ පරණ. පරණ කිව්වහම මා ප්‍රාණ පයන්නේ. එතකොට පරණ කියලා කියන්නේ පැතිරෙන කියන අර්ථය. පාලියෙන් පරණ කියලා කියන්නේ පැතිරෙනවා. එතකොට මේ විදිහට පස් ආකාරයකට ප්‍රීතිය වෙන් කරලා දක්වනවා. ඒ පස් ආකාර ප්‍රීතිය තමයි පස්වනක් ප්‍රීතියයි කියලා හඳුන්වන්නේ. එතකොට එයින් කුද්දක ප්‍රීතිය මහානායක හඳුරු මෙතන පැහැදිලි කරනවා. ශරීරයේ ලොම් නැගිටවීම පමණක් සිදු කරන දුර්වල ප්‍රීතිය කුද්දක ප්‍රීතියයි. එතකොට දැන් ඔය සමහරුන්ට යම් යම් කරුණු ඇහෙනකොට එකපාරට ඇඟේ රෝමෝද්ගමණය වෙන්නේ, ඇඟේ ලොම් කෙලින් වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට එතකොට ඒක නැවත නැවත සිද්ධ වෙන්නේ එකපාරට ශනිකව සිද්ධ වෙලා හැමම අතුරුදහන් ඒ මොකද අර අර මනසේ ඇති වෙන අර සතුට එකවරම ඇති වෙලා එහෙමම නිරුද්ධ වෙනවා. ඒක වැඩි කල රඳන්නේත් නැහැ, නැවත නැවත ඇති වෙන්නේත් නැහැ. අර එකපාරටම නැවුම් විදිහට ඒ සංඥාව එනකොට ෂණිකව ප්‍රීතිය මතුවලා නිරුද්ධ වෙනවා. එතකොට මේ ප්‍රීතිය මතුවීමේ ස්වභාවය කයට දැනෙනවා. අර පුම්බවන ගතිය අපේ ශරීරයේ රෝමෝද්ගමණය වෙලා එහෙම නැත්නම් ලොමුද හැගැන්විලා අපට ඒක ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ වරක් ලොමුද හැගැන්විලා එහෙම නිරුද්ධ වෙන විදිහේ කය කයෙහි පැතිරෙන ප්‍රීතිය තමයි කුද්දක ප්‍රීති. කුද්දක කියලා කියන්නේ කුඩා කියන අර්ථය. ඒ කුඩා ප්‍රීතිය කියන අදහසින් තමයි කුද්දක ප්‍රීති කියලා කියන්නේ. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි කණික ප්‍රීති. කණික ප්‍රීති කණික කියලා කියන්නේ ක්ෂණික කියන එකයි. කණික කිව්වහම මුලට මා ප්‍රාණ කයන්න. එතකොට කණික කියලා කියනවා පාලියෙන් ෂණික කියන එක. එතකොට ෂණික ප්‍රීතිය එහි ස්වභාවය හරියට විදුලි කොටන්නා වගේ. උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා එක්වරකින්ම කෙලවර නොවි අහසෙහි විදුලිය මෙන් නැවත නැවත නැගෙන ප්‍රීතිය කණික ප්‍රීතියයි. ඒතකොට කණික ප්‍රීතියේ ස්වභාවය තමයි අර ප්‍රීති චෛතසිකය යලි යලි හටගන්න. ළඟ ළඟ හටගන්නවා. හැබැයි හටගත්තු සැනින් නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒක ඇති වෙලා නැති වුණු බවකුත් දැනෙනවා. හැබැයි ආයෙත් හට ගන්නවා. ආයෙත් හට ගන්නවා. අර අහස විදුලි කොටන්න වගේ එකවර විදුලි ආලෝකයක් ඇති වෙලා හැමම නිරුද්ධ වෙනවා. විදුලි එළිය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඒක ෂණිකයි. ඒ නිසා තමයි මේ ප්‍රීතියත් ඛණික ප්‍රීති කියලා හඳුන්වන්නේ. එතකොට මේක ෂණිකව තමයි ඇති වෙන්නේ. හැබැයි ෂණිකව ඇති වෙලා නිරුද්ධ වුණාට එකවරකින් නිම වෙන්නේ නැතුව ආය ආය නැවත නැවත ජනිත වෙනවා. එතකොට අර මුලින් කිව්ව කුද්දක ප්‍රීතිය එකවරක් ඇති වෙලා හැමම නිරුද්ධ වෙනවා. නමුත් මේ ඛණික ප්‍රීතිය එකවරක් ඇති වෙලා නිරුද්ධ වෙනවා නැවත වරක් ඇති වෙනවා නැවත වරක් ඇති වෙනවා ආදි වශයෙන් අර විදුලි කොටන්න වගේ යලි යලි ඇති වෙනවා හැබැයි වහා ඇති වෙලා නිරුද්ධ වෙනවා ඒ ස්වභාවයේ ප්‍රීතිය තමයි කණික ප්‍රීතිය ඊළඟට ඔක්කාන්තික ප්‍රීතිය මුහුදේ රළ මුහුදේ රළ වෙරළෙහි පැතිර පැතිර බිඳි බිඳි යන්නාක් මෙන් ශරීරය පිනවමින් එහි පැතිර පැතිර බිඳි බිඳි යන ප්‍රීතිය ඔක්කාන්තික ප්‍රීතිය. දැන් එතකොට මේ වඩාම තියුණු විදිහට අනුක්‍රමයෙන් දැන් කුද්දක ප්‍රීති කිව්ව එක ශනිකව ඇති වෙලා එකවරක් ඇති වෙලා නිරුද්ධ වෙනවා ඊළඟට කනික ප්‍රීති කිව්ව එක ශණයෙන් නැති වුණාට නැවත නැවත ඇති වෙනවා දැන් මේ තුන්වෙනි අවස්ථාව ගැන කියනවා හරියට මොහොතේ රළ පහර මතුවෙන්න වගේ රළපහර මතුවෙලා මොහොතේ හැපිලා මොහොතේ වෙරළේ පැතිරිලා ඒක අහෝසි වෙනවා. අන්න ඒ වගේ නැවත නැවත මතුවෙලා කය හාත්පස පැතිරී යනවා පැතිරී යන යම්කිසි ස්වභාවයක් අපට දනවනවා යම් ප්‍රීතියකින්. ඒ ප්‍රීතිය තමයි ඔක්කාන්තික ප්‍රීති කියලා හඳුන්වන්නේ. තුන්වෙනි අවස්ථාව. එතකොට මුහුදු මුහුදේ රළ වෙරළෙහි පැතිර පැතිරි බිඳී යන්නක් මේ. ඒක ස්වභාවය තමයි පැතිරෙනවා ඒ වගේම බිඳෙනවා. හැබැයි ආයෙත් මතුවලා පැතිරෙනවා බිඳිලා යනවා. ඒ අකණ්ඩව පවතින්නේ නැහැ. නමුත් අර පැතිරෙන ගතිය අර මුලින් සඳහන් කරපුවා ශනිකව ඇති වෙලා ශනිකව නිරුද්ධ වෙනවා. දැන් මේ ඔක්කාන්තික ප්‍රීතියේ ස්වභාවය තමයි ඇති වෙලා පැතිරලා යන ගතියක් අපිට දැනෙනවා. එතකොට ඒ අර ප්‍රීති චෛතසිකයේ ඇති වෙන වෙනස අපට කායිකව දැනෙන විදිහ තමයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි උබ්වේග ප්‍රීතිය. උබ්වේග කියලා කියනවා උද්වේග. උද්වේග කියලා කියන්නේ ඔසවනවා. ඉහළට මතු කරනවා කියන අර්ථය තියෙනවා උද්වේග. එතකොට අපි දැන් අපේ මනසේ ඇති වෙන මනෝභාවයන් ගැන කතා කරනකොටත් එක්තරා උද්වේගකර අවස්ථාවක්. උද්වේගකර කියලා කියන්නේ ඒ ඒ ඇති වෙන ආවේගේ යලි යලි නැවත නැවත අවදි වෙනවා. ඒක පහළ බහින්නේ නැහැ. ඉහළට ඉහළට මතුවේවි යනවා. ඒ බඳු අවස්ථා තමයි උද්වේග කර අවස්ථා. එතකොට මේ ප්‍රීතිය හිත තියෙනවා. අන්න ඒ විදිහට උබ්බේග ප්‍රීතිය. ඒ උබ්බේග ප්‍රීතියේ ස්වභාවය ශරීරය උඩවිසි කරන බලවත් වූ ප්‍රීතිය උබ්බේග ප්‍රීතිය. එතකොට ඒකෙන් අපේ ශරීරය උඩට ඔසවනවා. එතකොට ඒ ස්වභාවය නිසා වෙන්නට පුළුවන් අර මිනිස්සු උඩ පනින්නේ නටන්නේ. එතකොට ඒ ඒ தත්වයක් ඒකට හේතු වෙන්නට පුළුවන්. හැබැයි මේ උබ්බේක ප්‍රීතිය පිළිබඳව කරුණු සඳහන් වෙනවා සමහර තැන්වල බොහොම සද්ධාවන්ත උපාසිකාවෝ තමන්ට අසවල් තැනට ගිහිල්ලා වන්දනා කරන්න ඕන කියලා හිතුවහම අනිත් අය යද්දි දැන් අර එක ගැබිනි මාතාවක් පිළිබඳව සඳහන් වෙනවා අනිත් සියලු දෙනා වන්දනා කරන්න ගියා රුවන්වැලි මහ සෑයට. එතකොට ඇය ගැබිනි කාන්තාවක් නිසා, ගැබිනි මවක් නිසා ඇය ගෙදර රඳවලා ගියා. එච්චර දුර යන්න බෑ කියලා. ඉතින් ගෙදර ඉඳගෙන මේ මව රුවන්වැලි සෑය පිළිබඳව හිතමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් ඒ පිළිබඳව සිත පිහිටුවා ගන්නවා. එතකොට නැවත නැවත බුදුගුණ සිහි කරනකොට රුවන්වැලි සෑය ළඟ සිහි කරනකොට ඒ ඇතිවෙච්ච ප්‍රීතිය නිසා ඇයගේ ශරීරය ඉහළට එසවිලා රුවන්වැලි සෑය ළඟට අහසින් යන්නට පුළුවන් වෙනවා. එතන අනිත් එහි යනකොට ඇයත් එතන. අන්න ඒ විදිහට මේ උබ්බේක ප්‍රීතිය අපේ මනස ඇති වුනහම අපේ කය සැහැල්ලු කරලා උඩට ඔසවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ශරීරය උඩට ඔසවන්නට අපට වායෝ කසිනය ප්‍රගුණ කරලා ඒ විදිහට කරන්න පුළුවන් ඒක එක්තරා 이르දියක් හැටියට දක්වන්නේ. ඒතර මේ කියන්නේ එහෙම 이르දියක් නෙමෙයි අර මනසේ ඇති වෙන ප්‍රීතිය හේතු කොටගෙන අර නායක හඳුරු මුලින් පැහැදිලි කරන්නේ හරියට මේ බත්හැලියේ යටින් එන උණුසුම් වායුවෙන් අර වතුරයි මේ බත් ටිකයි උඩට උඩට පුම්බනවා තල්ලු කරනවා පෙනමතු කරනවා ඒ වගේ අර මේ ප්‍රීතියෙන් අපේ කය සැහැල්ලු කරලා උඩට උඩට ඔසවන්නට සමත් වෙනවා. එතකොට අන්න ඒ විදිහේ ඒ විදිහේ බලවත් ප්‍රීතියක් තමයි උබ්බේග ප්‍රීතිය කියලා කියන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රීතිය තමයි පරණ. පරණ කියලා මා ප්‍රණ ප්‍රයන්න. එතකොට පරණ කියලා කියන්නේ පැතිරෙනවා කියන අර්ථය. එතකොට මේ පැතිරෙන ප්‍රීතියේ ස්වභාවය තමයි සකල ශරීරයේ පැතිර සකල ශරීරයම ස්පර්ශ කරගෙන උපදන අති ප්‍රණීත ප්‍රීතිය ප්‍රීතිය පරණ ප්‍රීතියයි. එතකොට ඒ ඒ අවස්ථාව තමයි වඩාම ප්‍රණීත වැඩි වේලාවක් පවතින වඩාත්ම ශක්තිමත් ඒ වගේම වඩාම හාත්පසින් පැතිර යන ප්‍රීතිය තමයි අර පරණ ප්‍රීති කියලා හඳුන්වන්නේ. එතකොට ඒක මුළු ශරීරය පුරාම පැතිරිලා හාත්පස පැතිර පවතින ප්‍රීතිය. එතකොට මෙන්න මේ විදිහට කුද්දක ප්‍රීති, කණික ප්‍රීති, ඊළඟට ඔක්කාන්තික ප්‍රීති, උබ්බේග ප්‍රීති සහ පරණ ප්‍රීති වශයෙන් මේ ප්‍රීතියේ ඇතිවෙන අවස්ථා අනුව ප්‍රීතිය පස් ආකාරයකින් දක්වනවා. ඒ අවස්ථා පහ තමයි පස්වනක් ප්‍රීතියයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මෙතන නායක හඳුරෝ ඉතා වැදගත් කාරණයක් සඳහන් කරන අපිට මේ අභිධර්ම කතාවේදී අර දැන් පස්වනක් ප්‍රීතිය කියන එක ලෝක සම්මතය ඒක චෛතසික වශයෙන් සිද්ධ වෙන ආකාරයයි මෙතන පැහැදිලි කළේ. එතකොට මෙතන තවත් වැදගත්ම කාරණයක් මහානායක හඳුරු මතු කරනෝ සෝමනස්සය සහ ප්‍රීතිය කියලා කියන දෙකේ වෙනස. දැන් සෝමනස්ස කියලා කිව්වහම එතන තියෙන්නේ සතුට. එතකොට ප්‍රීතිය කියලා ගත්තහම එතන තියෙන්නේ සතුට වෙන ස්වභාවය. දැන් සෝමනස්ස බව සහ ප්‍රීතිය කියන දෙකේ වෙනස උන්වහන්සේ පැහැදිලි කරනවා සෝමනස්ස කියනකොට එතන තියෙන්නේ වේදනා චෛතසිකේ ප්‍රසන්න ස්වરૂපය. වේදනාව තුන් ආකාරයකින් ඇති වෙනවා සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන්. එතකොට මානසිකව ඇති වෙනවා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන්. එතකොට මේ මනසෙහි සෝමනස්සේ දැන් සුඛය කියලා කියන්නේ කයට දැනෙන පහසු ගතිය, සෝමනස්සේ කියලා කියන්නේ අරමුණක් මනසින් ස්පර්ශ කරනකොට මනසට දැනෙන සෞම්‍ය ගතිය නිසා ඒ සෞම්‍ය ගතිය විඳ ගන්නා ස්වરૂපය තමයි සෝමනස්ස කියන්නේ. ඒතකොට අරමුණ රළු නම් ඒ අර රළු අරමුණ විඳ ගන්නා ස්වභාවය තමයි දෝමනස්ස කියලා. ඒ මනසින් විඳින ස්වභාවය. කයට දැනෙන්නේ සුඛ දුක්ඛ වශයෙන්. මනසින් ඒක හඳුනාගන්නේ සෝමනස්ස දෝමනස්ස වශයෙන්. එතකොට මේ සෝමනස්ස කියලා එතන හඳුන්වන්නේ අර ආරම්මණයෙහි ප්‍රියශීලී ගතිය එතන සෝමනස්ස වේදනාව. එතන වේදනාවේ ප්‍රභේදයක් තමයි එතන තියෙන්නේ. දැන් අරමුණ අරමුණක් ග්‍රහණය කරනකොට ඒ අරමුණ ප්‍රසන්න අරමුණක් නම් දැන් අපි හිතමු අපි දකින්න කැමති ප්‍රියමනාප රූපයක් දකින්න. ඒ රූපය දකිනකොට අපට ඒ රූපයෙන් චක්කු විඥාන වශයෙන් උපේක්ඛා සහගත චක්කු විඥානයක් ඇති වෙන්නේ හැබැයි ඒ රූපය පිළිබඳ මනසෙහි සතුටක් ඇති එතකොට ඒ සතුට ඇති වෙන්නේ අර සෝමනස්ස සහගත විදිහට තමයි ඒ ආරම්මණය විඳින්නේ මනස විසින්. එතකොට එතන ඇති වෙන්නේ වේදනා චෛතසිකය. දැන් අපි අර මුලින් සඳහන් කළානේ කුසල ක්‍රියාවක් කරනකොට සෝමනස්ස සහගත ගතියක් ඇති වෙනවා කියලා. එතකොට එතනදී අර අපි කල්පනා කරන ආරම්මණයේ ප්‍රසන්නතාවය නිසා ඇසට පෙනෙන කාරණේම පමණක් නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට බුදු ගුණ ගැන සිහි කරනකොට එතනත් අපට මානසිකව ගන්න අරමුණ පිළිබඳවත් අර සෝමනස්ස සහගත බව සෝමනස්ස වේදනාව මතුවෙනවා. එතකොට මේ විදිහට සෝමනස්ස කියලා කියන තැනදී චෛතසික කතාවේදී දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සතුට, ප්‍රීතිය, සෝමනස්සය ඔය ඔක්කොම වචන එකට පාවිච්චි කරනවා. හැබැයි චෛතසික කතාවේදී සෝමනස්ස කියලා කියනකොට එතන තියෙන වේදනා චෛතසිකයේ ස්වභාවය. දැන් මේ ප්‍රීති කියලා කියනකොට ඒ ප්‍රීතිය වෙනම චෛතසිකයක්. එතකොට සෝමනස්ස කියනකොට වේදනා චෛතසිකයේහි එක්තරා ස්වરૂපයක් ප්‍රීති චෛතසිකය කිව්වහම ප්‍රීති චෛතසිකය වෙනයි. එතකොට අපි දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ගැන කතා කරලානේ. එතන පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රේ මානසිකා. එතකොට එතන හතක් කිව්වනේ. ඒ හතෙන් එකක් තමයි වේදනා. එතකොට සෝමනස්සේ ගැනෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික වලින් එකක් වූ වේදනා චෛසිකයට තමයි ඒක ඇතුළත් වෙන්නේ. නමුත් මේ පීති චෛසිකය කියලා කියන්නේ ප්‍රකීර්ණක චෛතසික අතර එකක්. එතකොට මේ අවස්ථා දෙකක් කියන බව පැහැදිලිව හඳුනා ගත යුතුයි. එතකොට ওই විදිහට නායක හඳුරෝ මේ ප්‍රීති චෛතසිකය පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට හයවෙනි කාරණේ තමයි ඡන්දය. මේකත් ඉතාමත්ම වැදගත් චෛතසික ධර්මයක්. මොකද ගොඩක් වෙලාවට අපට පටලැවෙන කාරණයක් ඒ වගේම අතිශයින්ම වැදගත් කාරණයක්. ඡන්දය නැමැති චෛතසිකය. එතකොට මේ ඡන්දය කියන චෛතසිකයත් කුසලෙහි අකුසලෙහි දෙපැත්තටම යෙදෙනවා. එතකොට කුසල ක්‍රියාවන් සමග යෙදෙනකොට ඒ ඡන්දය කුසල ඡන්දය හැටියට යෙදෙනවා. තෘෂ්ණාවත් එක්කලා යෙදෙනකොට කාමයට එක්කලා යෙදෙනකොට ඒක කාම ඡන්දය හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ඡන්දය එක් එක් ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතා පුළුල් ධර්මයක් හැටියට ධර්මයේ දක්වන්නේ මහානායක හැමදෙරෝ මෙතනදි පැහැදිලි කරනවා ඡන්දය යනු කරනු කැමැත්තය කිරීමේ ඕනෑකමය කරනු කැමැත්තය කිරීමේ ඕනෑකමය කරනු කැමැත්ත යන වචනේ අර්ථය ඉතා මහත්ය බලනු කැමැත්ත අසනු කැමැත්ත කියනු කැමැත්ත සිතනු කැමැත්ත ලබනු කැමැත්ත, ආරක්ෂා කරනු කැමැත්ත, දෙනු කැමැත්ත, නොදෙනු කැමැත්ත යනාදී සියල්ලම කරනු කැමැත්ත යන වචනේ අර්ථ වශයෙන් ගත යුතුයි. එතකොට දැන් යමක් කරන්න කැමති කියලා කිව්වහම ඒ කරන්න කැමති කිව්වහම ඒක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. දකින්න කැමති, අහන්න කැමති, බලන්න කැමති, කතා කරන්න කැමති, දෙන්න කැමති ආදී මේ ඔක්කොම ක්‍රියාවන්. ඒ දේ කරන්න කැමති. ඒ නිසා ඒක හුඟක් පුළුල් අර්ථයකින් යෙදෙන්නේ කියනවා. කිරීමේ ඕනෑකම යන වචනයෙන්ද ඒ සියල්ලම ගැනේ. ඡන්දය යන pāli වචනය හා කැමැත්තය ඕනෑකම යන සිංහල වචනයේද ත්‍ෘෂ්ණාවය යන අර්ථ දීමටද ව්‍යවහාර කරනු ලැබේ. එතකොට පාලියේ ඡන්ද කියන එකත් සිංහලයේ කැමැත්ත කියන එකත් මේ දෙකම පාවිච්චි කරනවා තෘෂ්ණාව කියන අර්ථයෙන්. ඒ දැන් ඒක තමයි අපි කිව්වේ දැන් අර කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියපුවම එතන ඡන්ද කියන වචනය තමයි තියෙන්නේ. ඡන්ද කියන වචනය තිබ්බට එතන කාමච්ඡන්ද කියලා හඳුන්වනකොට එතන තෘෂ්ණාව එතන හඳුන්වනවා. ඒ වගේම සිංහලයේදී කැමැත්ත ඕනෑකම කියලා කිව්වහම ඒකත් තෘෂ්ණාව ගැන කියන්න පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට pāli සිංහල වචන දෙකම තෘෂ්ණාව ගැන හඳුන්වන්නත් භාවිත කරනවා. එතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා ඡන්ද චෛතසිකය හා තෘෂ්ණාව වෙන්වෙන් වූ පරමාර්ථ ධර්ම දෙකක් වුවද ඒ දෙකම හැඟවීමට සමාන වචන භාවිත වී තිබෙන්නේ පහසුවෙන් එකිනෙක වෙන් කර ගැනීමට තෝරා ගැනීමට අපහසු වන පමණට සමබවකුත් ඒ දෙකෙහි ඇති බැවිනි. එතකොට තෘෂ්ණාව කියන්නේ වෙනම චෛතසිකයක්. එතකොට ඡන්දය කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. තෘෂ්ණාව කියලා කියන්නේ ලෝභ චෛතසිකය. ඡන්දය කියලා කියන්නේ වෙනත් චෛතසිකයක්. එතකොට ලෝභ චෛතසිකය අකුසල අකුසල චෛතසික ගොඩටයි වැටෙන්නේ. නමුත් ඡන්ද කියන චෛතසිකය ප්‍රකීර්ණක චෛතසික කොටටයි වැටෙන්නේ. එතකොට මේ පැහැදිලිව චෛතසික දෙකක්. චෛතසික දෙකක් වුණාට මේ දෙකේ ගොඩාක් සමාන ගති ලක්ෂණ තියෙනවා. ඒ සමාන ගති ලක්ෂණ තියෙන නිසා තමයි සමාන වචන වලින් ඡන්දය සහ තෘෂ්ණාව කියන මේ දෙකම හඳුන්වනවා. එතකොට උන්වහන්සේ මේ දෙකේ වෙනස පැහැදිලි කරනවා ඡන්ද තෘෂ්ණා දෙක කැමති වීමේ ආකාරයෙන් සම වූද ආරම්මණය ආස්වාදනය කරන ආරම්මණයට ඇලුම් කරන ආරම්මණයෙහි ගැලෙන ස්වභාවය තෘෂ්ණාවට මිස ඡන්දයට නැත. එතකොට අරමුණේ ඇලෙන, ගැලෙන, ගිලෙන ඒක ආස්වාදනය කරන ගතිය තියෙන තෘෂ්ණාවේ ඒක ඡන්දෙහි නැහැ. ඒක තමයි වෙනස. ඡන්දයට ඇත්තේ ඒ ඒ අර්ථය සිදු කිරීමට පමණක් කැමැති බවය. ඡන්දය තෘෂ්ණාවට විරුද්ධ ස්වභාවයක් නොවේ. ලෝභ සහගත සිතෙහිද එය ලැබේ. ඡන්දය ලෝභ සහගත සිත්ති ලෝභයට අනුකූලව පවතී. ඊර්ෂ්‍යා සහගත සිත්ති ඊර්ෂ්‍යාවට අනුකූලව පවතී. මාන සහගත සිත්ති මානයට අනුකූලව පවතී. අලෝභ සහගත සිත්හි අලෝභයට අනුකූලව පවතී. මෛත්‍රී සහගත සිත්හි මෛත්‍රියට අනුකූලව පවතී. කරුණා සහගත සිත්හි කරුණාවට අනුකූලව පවතී. දැන් එතකොට මේ අභිධර්මයේ මූලික කරුණු හැටියට අපි මේ කතා කරන්නේ මේ චෛතසිකවල මූලික ස්වરૂපයක්. එතකොට අපි මේට ඉහතදීත් පැහැදිලි කළා මේ මූලික ස්වરૂපයන් ගැන කතා කරනකොට අපිට සමහර කාරණා වෙන් කරගන්න පහසු නැති තරමට අනිකුත් චෛතසික ධර්මත් එක්කලා සමාන වගේ ගති ලක්ෂණ අපට ප්‍රකට වෙනවා. ඉතින් අන්න ඒ නිසාම තමයි අපි මේවා නැවත නැවත කියවලා නැවත නැවත සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා හිතලා තේරුම් ගන්න ඕනත්තේ මොකද්ද මේකේ තියෙන සියුම් වෙනස කියලා. ඒ වෙනස හඳුනාගත්තොත් තමයි අපිට මේ කුසලයයි මේ අකුසලයයි කියලා වෙන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර කුසල චෛතසිකත් අකුසලයක් වගේ දැනෙන්න පුළුවන්. අකුසල චෛතසික කුසලය වගේ දැනෙන්න පුළුවන්. ඒතර එහෙම දැනෙනවා නම් අපිට එතන සති සම්පජඤ්ඤය නැහැ. හරියට සතිය තියෙනවා නම් හරියට සම්පජඤ්ඤය තියෙනවා නම් ඒ තැනත්තාට පුළුවන් වෙන්න ඕන මේ නාම රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හරියට හඳුනගන්න. අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ එයට ආවේනික වූ ගති ලක්ෂණ. එතන අනන්‍ය ලක්ෂණ පෙනෙන්නේ නැතිනම් එතනත්ත වංචක ධර්ම වලට රැවටෙනවා. ඒ කියන්නේ කුසලය කියලා හිතාගෙන අකුසලය වඩනවා. කුසලය කියලා හිතාගෙන ක්ලේශය වඩනවා. එහෙම පටලැවිලි ඇති වෙන්නේ අර අනන්‍ය ලක්ෂණ තේරුම් ගන්නේ නැති නිසා. එතකොට මේ අභිධර්මයේ මූලික කරුණු වශයෙන් අපි මේවා පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කරමින් නැවත නැවත අපේ අවධානය යොමු කරලා මේ සියුම් ලක්ෂණ තමයි වෙන්කොට හඳුනා ගන්න ඕන. අපි ප්‍රඥාව ගැන කතා කරනකොට විශේෂයෙන් සිහිපත් කළා ප්‍රඥාවේ එක්තරා කෘත්‍යයක් එක්තරා විශේෂතාවයක් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම. පොදු ලක්ෂණ වෙනම තියෙනවා ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ. එතකොට ඒවා සියලු නාම රූප ධර්මයන්ට පොදුයි. හැබැයි මේ පොදු ලක්ෂණ වගේම අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ වගේම සමානව පෙනෙන ලක්ෂණත් තියෙනවා. අර පොදු ලක්ෂණ වෙනයි. ඒවා හැම ධර්මයකටම පොදුයි. අනන්‍ය ලක්ෂණ වෙනයි. අනන්‍ය ලක්ෂණයි සහ පොදු ලක්ෂණයි අමතරව අපිට එක වගේ පෙනෙන ලක්ෂණ තියෙනවා. එතකොට ඒක ක්‍රියාත්මක වෙන ස්වરૂපය හෝ ඒකේ ස්වභාවය මත අපිට එක වගේ පෙනෙන්නට පුළුවන්. අන්නේ තැන්වලදී තමයි අපි මේ වෙනස්කම් හඳුනා ගත යුත්තේ. දැන් අපි ප්‍රඥාව ගැන කතා කරනකොට උදාහරණ වශයෙන් කිව්වා අපි හිතමු දැන් පොඩි දරුවෙකුට අපි පැන්සලක් පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ ඒ පැන්සල වගේම හැඩයට කපපු ඒ මට්ටමටම කපපු ඒ විදිහටම වර්ණ ගන්නපු ලී කෑල්ලක් අපි ඒ දරුවා අතට දෙනවා. එතකොට දැන් පැන්සල පෙන්නලා අපි ඒ දරුවාට කියා දෙනවා පුතේ මේක පැන්සලයි. ඊට පස්සේ අර ඒ වර්ණයම තියෙන ඒ ගානට ඒ මට්ටමටම කපපු ඒ ප්‍රමාණයම ලී කොටු කෑල්ලක් අපි ඒ දරුවාට දීලා මේ මොකද්ද කියලා ඇහුවොත් ඒ දරුවා ඒකටත් කියන්නේ පැන්සල කියලා. ඇයි ඒකට පැන්සල කියලා කියන්නේ අර බාහිර වර්ණය, හැඩය, ප්‍රමාණය, සටහන සියල්ලක්ම එක වගේ. දැන් ලී කෝට්ටුවේ සහ පැන්සලේ තියෙන වෙනස මොකක්ද? ලී කෝට්ටුවේ අර පැන්සලේ මැද තියෙන මිනිරම් කූර නැහැ. දැන් මේක පොඩි දරුවෙකුට එකපාරටම හඳුනා ගන්නට බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවා දකින්නේ අර සමාන ලක්ෂණ සමාන වගේ පෙනෙන ලක්ෂණ ටික පමණයි. හැඩයෙන් සමාන, වර්ණයෙන් සමාන, උසින් සමාන, මහතින් සමාන. එතකොට මේ වර්ණ, సంతාන ආදී සමානතා දකිනවා. හැබැයි අර සුවිශේෂ කාරණය ඒ දරුවට ග්‍රහණය නොවෙන්නට පුළුවන්. එතකොට ඒ සුවිශේෂ කාරණයෙන් තමයි පැන්සල සහ ලී කෝටුව කියන දෙක වෙනස් වෙන්නේ. නමුත් ඒක හඳුනා ගන්නට පහසු නෑ. ඒක ඉතා සියුම්. අපි පැන්සල උල් කළේ නැත්තම් පොඩි ඩොට් එකක් විදිහට තමයි අර මිනි රංකුවර පෙනෙන්නේ. එතකොට දැන් සමහර විට අර ලී කෝටුවේ මැද පොඩි බඩයක් තියෙනවා එහෙම නැත්නම් අරටුවක් තියෙනවා නම් ඒක අර වගේ පොඩි ඩොට් එකක් වගේ පෙනෙන්නට පුළුවන්. එතකොට හොඳට පරීක්ෂා කරන කෙනෙකුට තමයි මේ පැන්සලයි මේ ලී කොටුවයි කියලා වෙන් කරගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්ම, චිත්තචෛතසික ධර්ම මේවාෙහි අර එක වගේ පෙනෙන ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒක වගේ පෙනෙන ලක්ෂණ වලින් විතරක් අපි හඳුනාගත්තොත් ගොඩාක් පටලැවෙනවා. එතන මේ ධර්මවල තියෙන අනන්‍ය ලක්ෂණ ඉතා සූක්ෂමයි. ඒවා පරිස්සමින් කාලයක් අධ්‍යයනය කරලා වෙන් කරලා හඳුනා ගන්න. ඒ නිසා තෘෂ්ණාවයි ඡන්දයයි දෙක එක වගේ පෙනෙන ගතියක් තියෙනවා. එක වගේ ගති ලක්ෂණ තියෙනවා වගේ පෙනෙනවා. නමුත් මේ දෙක දෙකක් ඡන්ද ඡන්ද කියන චෛතසික කුසල්වත් අකුසල්වත් කියලා එහෙම වෙන් කරන්න බෑ. හැබැයි තෘෂ්ණාව කෙලින්ම අකුසලයක් කියන එක ඒක අකුසල චෛතසිකයක් කියන එක වෙනම වෙන් කරන්න පුළුවන්. දැන් මේ ප්‍රකීර්ණක චෛතසික වල ස්වභාවය තමයි ඒවා කුසල්ද අකුසල්ද කියලා වෙනම නම් කරන්න හංවඩු ගහන්න වෙන් කරන්න බෑ. යෙදෙන තැන අනුව තමයි එහි කාර්යභාරය තීරණය වෙන්නේ. ඒ නිසා ඡන්දය කියන එක තෘෂ්ණාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක් නෙමෙයි. තෘෂ්ණාවත් එක්ක සමගාමීව යන්න පුළුවන්. ඒ නිසා තෘෂ්ණා සහගත සිතේ ඡන්දය යෙදෙනවා. ලෝභ මූලික සිතේ ඡන්දය යෙදෙනවා. හැබැයි අලෝභ සහගත සිතෙහි ඡන්දය යෙදෙනවා. එතකොට ඒ ඡන්දය අලෝභයටයි සහාය වෙන්නේ. එතකොට ඊර්ෂ්‍යා සහගත සිතේ ඡන්දය දෙනවා. එතකොට ඒක ද්වේෂ ද්වේෂ මූලයත් එක්කයි සම්බන්ධ වෙන්නේ. හැබැයි මෙත්තා සහගත සිතේ ඡන්දය දෙනකොට එතන අද්වේෂයත් එක්කයි මේ ඡන්දය ක්‍රියාත්මක. එතකොට ඡන්දය කියන එක ඒක කුසල්ද අකුසල්ද කියලා වෙන් කරන්නට බෑ. ඒක තමයි මේ ප්‍රකීර්ණක චෛතසික වල තියෙන විශේෂතාවය. සබචිත්ත සාධන චෛතසික වලත් ඒ ගුණය තියෙනවා. එතකොට ප්‍රකීර්ණක චෛතසික විශේෂයෙන් කුසල් අකුසල් කියන දෙපැත්තේ තමයි යෙදෙන්නේ. නමුත් ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා චෛතසිකයෙන් වෙන් කරගත්තාම අපට එහෙම පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. යෙදෙන තැනත් එක්ක යෙදෙන ස්වરૂපයත් එක්කලා තමයි ඒක කුසලයටද අකුසලයට සහාය වෙන්නේ කියලා තේරුම් ගත යුත්තේ. ඊළඟට නායක හඳුරෝ පැහැදිලි කරනවා ඡන්දය ලෝභයට අනුකූලව ලෝභ සහගත සිත්හි උපදනේ වී නමුදු දියුණු වූ කල්හි ලෝභයට වඩා බලවත් වූ ලෝභය වැඩිවීමට දුරු කිරීමට සමර්ථ ධර්මයක් වේ. දියුණු වූ ඡන්දය අධිපති භාවයට හා ඉද්ධිපාද භාවයට පැමිණේ. ඒතර මේ ඡන්දය කියන චෛතසිකයේ තියෙන වැදගත්කම තමයි මේක ලෝභයත් එක්කලා යෙදෙන්න පුළුවන්. තෘෂ්ණාවත් එක්ක යෙදෙන්න පුළුවන්. එහෙම යෙදෙනකොට ඒක තෘෂ්ණාවට, ලෝභයට අනුකූලව තමයි පවතින්නේ. අකුසලයට තමයි සහාය වෙන්නේ. හැබැයි මේ ඡන්දය කියන චෛතසිකය වෙනම වර්ධනය කළාට පස්සේ ඒක අධිපති භාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉද්ධිපාද භාවයෙන් ක්‍රියාත්මක. අධිපති භාවය කියලා කියන්නේ අවශේෂ නාම රූප ධර්මයන්ට ආධිපත්‍ය දරන දැන් ඉන්ද්‍රිය ධර්මයන්හි තියෙන්නේ ඒ අධිපති ලක්ෂණය. අපි මීට ඉහතදී කතා කරලා තියෙනවා දැන් සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවන මේ නාම රූප ධර්ම ටික මේ පංචස්කන්ධය නිවන දෙසට යනවද සසර දෙසට යනවද මේවා තීරණය කරන්නේ කවුද? ඒතොර ඒ තීරණය කරන ධර්ම තමයි මේ අධිපති ධර්ම. ඒ ආධිපත්‍ය දරනකොට එය විසින් තමයි අවශේෂ නාම රූප ධර්ම හසුරුවන්න. ඒ දිශාවට Tamanට අනුකූල කරගන්න. ඒවට නායකත්වය ගන්න. එතකොට මේ ඡන්දය අන්න ඒ වගේ අධිපති ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉද්ධිපාද ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඉද්ධිපාද කියලා කියන්නේ අපි බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනකොට ඒක දීර්ඝ වශයෙන් විස්තර කළා. අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥා සිද්ධි පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි සච්චිකිරියේසු ධම්මේසු සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි මේ විදිහට අපි 이르දිය පිළිබඳව කතා කළා. එතකොට එතනදී අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥා සිද්ධි පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඥා සිද්ධි. ත්‍රිසිඳ අවබෝධ කළ යුතු ධර්මයන් පිරිසිඳ දකින්නට කැමැත්ත තියෙන්නට ඒ වගේම අවබෝධ කළ යුතු විශේෂ විග්‍රහ සහිතව ප්‍රභේද සහිතව අවබෝධ කළ යුතු ධර්මයන් අවබෝධ කරන්නට ඡන්දය තියෙන්නට ඕන. ඒතකොට මේ ප්‍රඥාවේ ප්‍රධානම ප්‍රභේද දෙක. ප්‍රඥාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි අභිඥා, අනිත් එක තමයි පරිඥා. අභිඥා කියලා කියන්නේ විස්තර විග්‍රහ ප්‍රභේද වශයෙන් වෙන් කර කර වටහා ගන්නා ගතිය. ඒ ඒ අභිඥාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව බොහොම පුළුල් වෙන්නේ. පුළුල් වෙන්නේ තීව්‍ර වෙන්නේ අභිඥාවෙන්. එතකොට පරිඥා කියලා කියන්නේ පරිඥා කියලා කියන්නේ යමක් පිරිසිඳ දකින්න. එතකොට එහි ආයේ වෙන වෙනම කොටස් වශයෙන් ප්‍රභේද වශයෙන් දකින ගතියක් නැහැ. එතන තියෙන්නේ එතන තියෙන්නේ කෙලින්ම තීරණාත්මකව දකින්න. කියන්නේ මේ මේ දුකයි මේ අනිත්‍යය මේ අනාත්මය කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්ම පිළිබඳව දක්නා ප්‍රඥාව තීරණ ප්‍රඥාව කියලා හඳුන්වනවා. ඒ නිසා තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව දක්වනකොට දුක පිරිසිඳ දත යුතුයි. ඒ කියන්නේ අර පරිඥා. ඒත් ප්‍රඥාවම තමයි. එතකොට මේ දුකයි කියලා වටහා ගත්තාම බුදුරජාණන් වහන්සේ දුක දකින ආකාරය රහතන් වහන්සේ දුක දකින ආකාරය දෙකක් නෙමෙයි. හැබැයි අභිඥා ගත්තන් පස්සේ රහතන් වහන්සේට මේ නාම රූප ධර්මයන්ගේ විශේෂ විග්‍රහ ප්‍රභේද පිළිබඳ ඥානයයි තථාගතයන් වහන්සේගේ ඥානයයි හාත්පසින් වෙනස්කම් වෙනස්කම් කියලා කියන්නේ අඩු වැඩි වශයෙන් දැන් කණාමැදිරි එළියයි සූර්යාලෝකයයි ආලෝකය තමයි. ආලෝකය කියන එකම ස්වરૂපය. හැබැයි එහි ප්‍රමාණය ගත්තන් පස්සේ කණාමැදිරි එළියට වඩා අතිශයින්ම ප්‍රමාණ අතික්‍රාන්තව පවතින සූර්යාලෝකය. අන්න ඒ වගේ සාමාන්‍ය රහතන් වහන්සේ නමකගේ ප්‍රඥාවයි සම්මා සම්බුදුවරයෙකුගේ ප්‍රඥාවයි ගත්තහම එතන ලොකු පරතරයක් තියෙනවා. එතකොට මේ පරතරය ඇති වෙන්නේ අර පරිඥාවෙන් නෙමෙයි. තීරණ ප්‍රඥාවෙන් නෙමෙයි. මේ අභිඥයේසු ධම්මේසු. අවබෝධ කළ යුතු ධර්මයන්. ඒ කියන්නේ පටිච්චසමුපාද ධර්මයේ පිළිබඳ ඊළඟට මේ මේ සංස්කාර ධර්මයන් ප්‍රභේදගතව දකින ස්වභාවය. ඒ කියන්නේ පරමාර්ථමය වශයෙන් දකින ස්වභාවය. ඒ නිසානේ දැන් ප ဋ ාණ ප්‍රකරණය තුල තථාගතයන් වහන්සේගේ ඥාණය වඩා තීව්‍ර විදිහට හැසිරුණා කියලා කියන්නේ ඒ සූවිසි ප්‍රත්‍යන්ගේ ස්වභාවයෙන් මේ ධර්ම ප්‍රත්‍ය වෙන ආකාරය බලනකොට මේක ඉමක් කොනක් නැති මහා ජාලයක්. එතන ප්‍රත්‍ය ශක්තියින් 24ක් තිබුණාට ඒවා ප්‍රත්‍ය වෙන ආකාර බැලුවෙන් පස්සේ ඒක ඉමක් කොනක් නැති මහා සාගරයක් වගේ ධර්මයක්. එතකොට ඒ සමස්තය තුල තථාගතයන් වහන්සේගේ ඥානය හසුරවන්නට උන්වහන්සේ පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒතර රහතන් වහන්සේ නමකට ඒ ප්‍රමාණයෙන් ඒක વિશે නොවෙන්නට පුළුවන්. ඒතර උන්වහන්සේ රහත් උනේ කොහොමද? ඒවා පිළිබඳ අභිඥාවෙන් විසරද වෙලා නෙමෙයි උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙන්නේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පැහැදිලිව සංස්කාර ධර්මයන් පිළිබඳව දැක්කනම් ඒ දැකපු තැනදී මේ පිළිබඳව තියෙන තෘෂ්ණාව දුර වෙනවා. එතකොට ඒ තෘෂ්ණාව දුරු කරන්න අවශ්‍ය ප්‍රමාණයට එතන ඥානය පහළ වෙනවා නම් එතන තමයි ඒ අවශ්‍ය එතනට අවශ්‍ය විද්‍යාව. අවිද්‍යාව දුරු කරන. එතන අන්න ඒ විදිහට මේ ධර්මයන්හි පවතින පුළුල් බව ප්‍රඥාවේ පුළුල් බව ඇති වෙන්නේ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ මනවින් හඳුනා ගන්නා තරමට සංස්කාර ධර්මයන්ගේ ප්‍රභේදයන් හඳුනා ගන්නා ප්‍රමාණයට එහි හේතුඵල භාවය හඳුනා ගන්නා ප්‍රමාණයට අන්නේ ප්‍රඥා පුළුල් වෙන කරුණු අතර එක් කාරණයක් තමයි අනන්‍ය ලක්ෂණ දැක ගැනීම. එතකොට මේ අභිධර්මයේ මූලික කරුණු හැටියට අපි මේවා වෙන වෙනම අරගෙන මහානායක හැමදෙරෝ පෙන්නලා තියෙන්නේ. අපි මේවා මේ කතා කරන්නේ මොකටද? ඒ ඒ චෛතසික ධර්මයන්ගේ නාම රූප ධර්මයන්ගේ චිත්තචෛතසික ධර්මයන්ගේ අනන්‍ය වූ ලක්ෂණ වෙන වෙනම තේරුම් ගන්නට. ඒ නිසා මේ ඡන්දය සහ තෘෂ්ණාව ගත්තහම තෘෂ්ණාව වගේ පෙනෙන ගතියක් ඡන්දේ තියෙන්නට පුළුවන්. හැබැයි මේ ධර්ම දෙක දෙකක්. ඒ දෙකක් වෙන්නේ ඇයි ඡන්දය කියන එක අපිට ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා පැහැදිලිව වෙන් කරන්න බෑ. ඒක අකුසලයත් එක්ක යෙදෙනකොට අකුසලයට සහාය වෙනවා. කුසලයත් එක්ක යෙදෙනකොට කුසලයට සහාය වෙනවා. හැබැයි ඒක වෙනම ධර්මයක් හැටියට වර්ධනය කළොත් අවශේෂ සියලු නාම රූප ධර්මයන්ට අධිපතිත්වයේ දරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අර අවිඥාවන් උපදවන්නට ඒ ඡන්දය තමයි උපකාර වෙන්නේ. එතකොට ඒ කුසල ඡන්දය. එතකොට මහානායක හඳුර මෙතනදී පැහැදිලි කරනවා ඡන්දය සැමකල්හිම තෘෂ්ණාවට අනුකූලව පවත්නේ නම් මේ සත්වයන්ට තෘෂ්ණාවට ආහාර වන කාමවස්තුන් හැර කාම තෘෂ්ණාව මැඩ ධානාදී උසස් ධර්ම උපදවාගත නොහැකි වන්නේ කාම තෘෂ්ණාව භව තෘෂ්ණා දෙක දෙකම මැඩ දෙකම ප්‍රහාණය කොට ලෝකෝත්තර මාර්ගඵල ධර්ම උපදවා නිවනටද නොපැමිණිය හැකි වන්නේ සත්වයනට ඒවා සිදු කරගත හැකි වන්නේ ඡන්දය ලෝභය නැති කිරීමට සමත් වන තරමට දියුණු වන හේතු. එතකොට ඡන්දය ලෝභයත් එක්කම යෙදෙන්න පුළුවන්. එතකොට ලෝභයට සහාය වෙනවා. හැබැයි ඡන්දය වෙනම වර්ධනය කළාම කුසල ඡන්දයක් හැටියට එයම උදව් වෙනවා ලෝභය ප්‍රහාණය කරන්න. එතකොට ඡන්දය අවිද්‍යාවත් එක්කලා යෙදෙන්නට පුළුවන්. ඒ අවිද්‍යාවත් එක්කලා යෙදෙනකොට අවිද්‍යාවට සහාය වෙයි යෙදෙන්නේ. හැබැයි ඒ ඡන්දය වෙනම වර්ධනය කළාම අවිද්‍යාව ප්‍රහාණය කරන ප්‍රඥාව අවදි කරන්නට ඒක යොදවන්නට පුළුවන්. අන්න ඒ විදිහට අධිපති ධර්මයක් හැටියට එහෙම නැත්නම් ඉද්ධිපාද ධර්මයක් හැටියට වඩවන්නට පුළුවන් විශේෂ චෛතසික ධර්මයක් මේ ඡන්දය. එතකොට අපි දැන් විශේෂයෙන්ම අරිය වංශ ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරනකොට අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පුංචි සූත්‍ර දේශනාවක් තියෙනවා arya වංශ දේශනාව කියලා. එතකොට මේ දේශනාවේ සඳහන් වෙන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන සහ භාවනාරාම කියන කරුණු පහ කරුණු හතර. ඒක තමයි සතර ආර්ය වංශ හැටියට දක්වන්නේ. දැන් එතකොට මේ ප්‍රතිපදාවේ කියවෙන වැදගත්ම කරුණ තමයි අර ආහාර, නිවාස, ඇඳුම් කියන මේ මූලික අවශ්‍යතා පරිහරණය කරන්න ඕන ඒවා අපට නොසලකා හරලා ඒවා අතහැරලා දාලා කටයුතු කරන්න බෑ ඒ ආහාර ගන්න අවශ්‍ය විදිහට ආහාර ගන්නේ නැතුව ඒක වර්ජනය කළොත් ඒක අත්තකිලමතාන යෝගයක් තැනට වැටෙනවා ආහා ඊළඟට ඇඳුම් පැළඳුම් අඳින්නේ නැතිනම් ඊළඟට වස්ත්‍ර මේ ගෙවල් දොරවල් පරිහරණය කරන්නේ නැතිනම් ඒ තනත්තා ශරීරයට දුක් දෙන චරිතයක පැත්තට වැටෙන්නට පුළුවන්. එතකොට දැන් අපි පෙර දිනක සිහිපත් කළා මේ දුතාංගත් එක්ක මේක පටලවා නොගත යුතුයි. මොකද දුතාංගවලදී යම්කිසි දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. හැබැයි සම්පූර්ණයෙන් කප්පාදු කරනවා නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණයට සීමා කරනවා, අතිරික්තය ඉවත් කරනවා. ඒ වගේම එතන දෘෂ්ටිය වෙනස්. ශරීරයට දුක් දෙන්නේ දුක් දීලා සාංශාරික කර්ම ගෙවලා මේකෙන් මිදෙන්න පුළුවන් කියන අදහසින්. හැබැයි දුතාංග සමාදම් වෙන්නේ දුක් දීලා කර්ම ගෙවලා අවසන් වෙනවා කියන අදහසින් නෙමෙයි මේ ක්ලේශයන්ට වසඟ නොවි හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය මත අපි පවතින්නට ඕන කියන අල්පේච්ඡතාවය මනසට පුහුණු කරන්නේ. ඉතින් එතකොට මේ අරියවංශ ප්‍රතිපදාවේ කියවෙන වැදගත්ම කාරණය තමයි අපි කොහොමද අවශ්‍යතා සහ හැඟීම් වෙන් කරගන්නේ. අන්නේ අවශ්‍යතා වෙන් කරගන්නට අපිට මේ ඡන්දය උදව් වෙනවා හැඟීම් වලදී අපිට තෘෂ්ණාව මූලික වෙනවා තෘෂ්ණාව හෝ ද්වේෂය හෝ ඒවා මූලික වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් අපි යමක් ගොඩනගන්නට යමක් අත්පත් කරගන්නට යමක් පවත්වා ගන්නට දැන් ලෝභයේ තියනවා ලෝභයේ ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක් ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් පිනවන්නට උත්සාහවත් වෙන ගතිය ඒ වගේම ඒ ඉන්ද්‍රියන් පිනවන්නට අවශ්‍ය දේවල් ලං කරගන්නට වෑයම් කරන ගතිය ඒවා පවත්වා ගන්නට වෑයම් කරන ගතිය. එතකොට මේ ලක්ෂණ තුනම ලෝභයේ තියෙනවා. හැබැයි අපිට ලෝභයෙන් තොරව අපිට නිවන් දකින්නට කටයුතු කරන අවස්ථාවේදී අපිට කය නඩත්තු කරගන්න පවත්වන්න අවශ්‍ය දේවල් අපිට ලං කරගන්න වෙනවා නඩත්තු කරගන්න. ආහාර පාන අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, නිවාස අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි, මිල මුදල් අවශ්‍යයි, දැන උගත්කම් අවශ්‍යයි. ඒතර අපිට මේවා ප්‍රතික්ෂේප කරලා මේ නිර්වාණ ගාමිනී මාර්ගේ යන්න බෑ. එතකොට ඒවා ලං කරගන්නේ කවර පදනමකද? අන්න කුසලයට අනුග්‍රහ පිණිස, ಗುಣධම් වැඩිවීමට සහාය පිණිස ඒවා අවශ්‍යතාවය දැනගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණින් අපි ඒවා සම්පාදනය කරනකොට එතන අපට ඡන්දයක් ඇති වෙනවා. හැබැයි තෘෂ්ණා මූලික ලෝභ සහගත ස්වභාවයක් නොවේ. එතකොට ලෝභයත් එක්කලා ඡන්දය දෙනකොට ඒකට අනුකූලව පැවතුනාට ඒක වෙනම ධර්මයක් හැටියට වර්ධනය කළොත් අපිට කුසල ඡන්දේ හැටියට යහපත් කටයුත්තෙහිදී අපිට ඒක වර්ධනය කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ නිර්වාණගාමිනී මාර්ගයේදී දේවල් පවත්වන්න ඕන නඩත්තු කරගන්න ඕන ඒ තෘෂ්ණාවෙන් නෙමේ අවශ්‍යතාවය සලකාගෙන අන්නේ වෙනස වෙන් කරගන්නට අපිට මේ තෘෂ්ණාව සහ ඡන්දයේ තියෙන වෙනස්කම පරිස්සමින් අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඔය විදිහට අපි දැන් මේ පැහැදිලි කළේ සති 3ක් මුළුල්ලේම ප්‍රකීර්ණක චෛතසික. ඒතකොට ප්‍රකීර්ණක චෛතසික හයක් තියෙනවා. විතක්ක, ਵਿਚාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද කියලා. එතකොට ඒ චෛතසික 6 තමයි අපි මේ සති තුනක් මුළුල්ලේ සාකච්ඡා කරලා නිමවටපත් කළේ. එතකොට ලබන සතියේ අපිට සාකච්ඡා කරන්නට નિયમિતව තියෙන්නේ අකුසල චෛතසික පිළිබඳව. එතකොට අකුසල චෛතසික 13ක් තියෙනවා. ඒ අකුසල චෛතසික 13 පිළිබඳව අපි ලබන සතියේ කතා කරන්නට නියමිතයි. අකුසල චෛසික 13ක් නෙමෙයි අකුසල චෛසික 14ක් තියෙනවා. ඒ අකුසල චෛසික 14 පිළිබඳව අපි ලබන සතියේ කතා බහ කරනවා.